හගීගතුග හම අලතකුන්නන් නිස්පෙක් කුර්මා මිදෙමෙතුග තාරදව බොට්ටේ Allah wani mimbar kurawafa adi alutakun e kura amalutan hama alutakun nan nisbevegen wani emihun emihun ge ikhtiyar ge amalutan kuramun e dani mi deme duga tar do wakamabbe emihun e hi kuramun e dani emihun e magfur difawa mihun mi babuga ei qadariya jabariya mihun qadariya jabariya mi de firqa mi masalaga eh, magfur digen gosfawa මින්වරන් ඊමාම් වමුගා මග්ෆුදිගෙන් ගොස්පාවාද ජමාතුගේ මීහුන් ඒ ජබරියා කදරියා මීගේ තෙරෙන් බයකෝ පුනා ගොතුගා මී දෙමෙදුග තාරදව හොරි ඒ අල්ලාහ් මින්වර කුරවවා ෆාවායිරුගා අලතකුන්ගේ අමලුතා අලතකුන් කුරාන හොරි හැකමේ කායිනාතුග හිඟාන හොරි හැකමේ මී කායිනාතු හෙද්දෙමුග මා කුරින් අල්ලාහ් සුබ්හාන වතාලා මින්වර කුරවවා ෆාවායිරුගා දෙන් අලතකුන්න ලිබිගෙන් වනි කොන් ඉක්තියාරෙන් හේ අලුතකුන් ඒ කුරා අමලුතන් එමිහුන්නම් එගොතුන් නිස්පි කොෆියා මි දෙමෙදුග තාරදු උපෙදිගෙන් එබාදේ විදාලවනේ විස්තාරදන්නේ තේ හගීගතුගා තාරදු මෙවනි අලුතකුන් එමිහුන්ගේ විස්නොමුන් විස්නාෆියා එමිහුන්ගේ එමිහුන්ගේ කුදුරයි එමිහුන්ගේ කුලදාන කන්නවත එමිහුන් නම් අල්ලාහ් දෙවැෆමිවා විස්නුන් ඒ විස්නුන් බේනුන් කොග්ගෙන් ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කන්දත්තහුගේ මච්ච කියාස් කුරන් උලෆිකමු ගවානම تارضو فدينا إهن نمس ميحك يستني إي خالق وريها على تكون هدي وريها على تكون غير إله إفراتكن إبس كما أنت إنه وريها كم فسيها إكلانغ إبس عمل ما مچا مخلوق عمل قياس نكرهنا إن بك ميدالون لا تنافي بين إثبات القدر وإسناد أفعال العباد إليهم حقيقةً මින්වරෆලු සාබිත කුරුමා අදි හගීගතුග අලුතකුන් එකුරා අමලු අලුතකුන්න නිස්බයි කුරුමා මෙදුග එව්වස් තාර්දන්නතේ خلافන්නතේ එව්වස් وأنهم يفعلونها باختيارهم حقيقة هم ألتكم إميهم اختيارنا إميهم عمل تكرم إدني بدالوني والعباد فاعلون حقيقة ألتكن عمل تكرم إدني حقيقة والله خالق أفعالهم එමීහුන්ගේ අමලුත්තකුගේ خالق කි අල්ලාහ් එහෙන්නමස් ඒ කුර්ආන්ගේ වහී අල්ලාහ් වහී කුරවෑ අල්ලාහ් වහී කුරවෑ ෆවනි එමීහුන්නා එමීහුන්ගේ කුරා අමලුත්තන් හෙද්දේ ෆරාතකි අල්ලාහ් එමීහුන්ගේ අමලුත්තක මිස්තහුන්ගේ අමලුත්තක කියස් මහලුකෙන් අල්ලාහ් والعبد هو المؤمن والكافر والبر والفاجر والمصلي والصائم على اي امام وامي هاوس ادي كافر وامي هاوس hekum ule mihaves nubaka ule mihaves namad qura mihaves roda hifa miha kiyo sam ala ena qura amal hama ena rin ispevege mani ena ikhtiyar ge kante qurani walil ibad qudra alot kunna allah quladun quladun terikan devva fevani ala a'malihim emihun qura amal to gamacha walahum irada adi emihun irada sallallahu ve devva irada ge mana ki edun വല്ലാഹു ഖാലിഖുഹും അല്ലാഹ് എബാമിഹും ഹെദ്ദവി വഖാലിഖു ഖുദ്റത്തിഹിം അദി എമീഹുന എദവി കുളദുൻ തെരിക്കൻ ഹെദ്ദൈ ഫറാതകെ സല്ലാഹ് വ ഇറാദത്തിഹിം അദി എമീഹുന കലാംഗ എദവി ഇറാദ එකන්තව සෙද්දයි ෆරාතක අල්ලා එංගම ඉල්මරින් විදාලවනි අලාගේ කිබෙන් අමලු නිකුන්නනි දෙකමෙක්ගේ සරියන් දෙසිෆයක්ගේ සරියන් අලාගේ කිබෙන් අමලු මිනිකුන්නනි ඒ අලාගේ කිබෑගේ හොන්න කුලදුන් තෙරිකමකා ඒනගේ කිබෑගේ හොන්න ඉරාදයකුන් ಹುಳೆದುನ್ ತೆರಿಕಮಕ ಇರಾದೆಯಕು ಮಿ ದೆ ಸಿಫಾಗೆ ದೆ ಸಿಫ ಜಮಾವೆಗೆನ್ ಇನ್ಸಾನಾಗೆ ಕಿಬೆನ್ ಅಮಲೆಮ್ಮಿ ವಜೂದಮ್ಮಿ ಅನ್ನನಿ ನಮಾದು ಕುರಿಯಸ್ ರೋದ ಹಿಫಿಯಸ್ ಮಿ ಹೌಗಾಗೆ ಜೆಹಿಯಸ್ ನುಬೆ ಅಮಲೆ ಕುರಿಯಸ್ ಸಬಬಕಿ ಮೀಹಾಗೆ ಕಿಬಾಗ ಕುಳೆದುನ್ ತೆರಿಕಮೆನ್ ನೆತಿ ඒන අදි එකමක් ඉරාද කුරි කමුග වියස් එකමං එදුණු කමුග වියස් එකමෙන් නුකුරවේන කිව්වගෙන් කුලදුන් තෙරකමෙන් නෙයි කුලදුන් තෙරකමෙන් නෙයි මීහකුමි ගස්තු කුරි ෆරබදෙන් එහුරි තනුන් එහෙන් තනකන්න කුලු කුරා එන ගස්තු කොෆ එකමක එනගෙන කුලදුන් තෙරිකම එහෙම එකමෙන් එන කිබෑ කුනුනි කුන්නාන හැම ඉෆදා ඉන්සානයි කිබෑ කුලදුන් තෙරිකම හුරෆේ එකම එකමගේ ඉරාද නෙතස් එකමෙන් එනයි කිබෑ කුමු වජූද කන්නාන්නාන වජූද කන්නාන්නාන මිසාලක් කම කුරුම කුල දානකන් හුරියේන එකම කුරා හිතෙන එනගේ එදුමෙන් නෙක් කුරාක එන ඉරාදෙන් කුරේ ගස් දෙන්න කුරියකන් කුරාක එහෙම එකමෙන් කුරානේ නේ එනයි කිබෑ කුමු වජූද කන්නාන්නාන එකම mide sifa jamawegen insana ki bain khame wujuda miyanani mide sifa insana ge ki bayage levvi farata ki ei allah subhanahu wa taala mi merumun allah subhanahu wa taala insana kura amal tan nisbevegen edani hagigatuga insana amalu tahuga hama ikhtiyar ribigen ve insana ya එන්නමස් ඉන්සානයි කිබෑ අමලු මිනිකුන්නනී මිදෙසිෆ ජමාවගේ මිදෙසිෆ ඉන්සානයි කිබෑගේ ලෙව්වි ෆරාතකි අල්ලාහ් සුබ්හානහු වතාලා نجي صفة إنسانا كي باقل في فراتك الله سبحانه وتعالى إن كم إنسانا أين كرا عملاء كوغا اختيار أين اللي بكم الله كي تقرأنا وحي قربني لمن شاء منكم أن يستقيم إما فرتم الله سبحانه وتعالى إنسانا اختيار اللي بكم بابا هكا وحي قربني تبا من قترم بين أمي هكو سيدا وما بين أمي سيدا واش اختيار دفافي එහෙන්කම ඉක්තියාර අල්ලාහ් සුබ්හාන තාලා ඉන්සානමියති දෙවෑෆා මී ජබරියා මී හුඟ මච්චම්මියති අල්ලාහ් රද්දු දෙවෑෆා ජබරියා මී හුඟ බුරණි ඉන්සානා යන් අල්ලාහ් නේ මජබුරු කුරවෑෆා ඉන්සානා වනි අල්ලාහ් මජබුරු කුරවෑෆා ඉන්සානාගේ වෙස් ඉක්තියාර නැතේ ඒනගේ මිසාලකි වැජිහේ තනෙක් ගහුර ගහෙක්ගේ මිසාල වැජිහුන් අතකන් ගස් ලැබිකෙන් දානේ එවස් ඉක්තියාර නැතේ එවස් ඉක්තියාර නැතේ එමි හුඹුනා ගොතුක අල්ලාහ් අනිහා වෙරි වඩගෙන් වේ එබබයන් අලතහුන් ගමච්චා එමිහුගේ බුණාගොතුග එමිහුගේ බුණ අල්ලාහ් සුබ්හානහු තාලාගෙන් කීවෙගෙන් හේනු බෑකම කුරා මීහායන් ඔකෝ බයි දෙවම් වී හේව කම කොෆි මීහාගේ මච්ච තාරිෆ වෙස්නු කුරවේ නැහැ මීමා ඉන්සානයන් වෙස් ඉක්තියාර ලිබිගෙන් නුවඤ්ඤා කීවෙගෙන් අල්ලාහ් සුබ්හානහු තාලා හේව ලෆා අලන තාරිෆ කුරවම් වී ඒ අල්ලාහ් මජ්බූර් කුරවන් කොෆි කමෙක්ගේ මච්ච කි තාරිෆ නුකුරේ නැහැ ඊගතුක මීහක මීහක මජ්බූර් කොක්ගෙන් කමෙක් කුරි එකමුගේ මච්ච කාක වෙන තාරිෆ කුරානේ දැන් මිසාරක අල්ලාහ් සුබ්හානහු තාලා අලකුණු බෑ අමලෙක් කුරීමා ඒ අලාගේ ඒ අලායන් උගුබයි දෙවි අලාල වමජ්බූර කුරවෑන් අල්ලාහ් කමෙක් කුරවෑ ෆදි අලායන් උගුබයි දෙවුගේ බන් අනියායක අල්ලාහ් සුබ්හානහු තාලා මිහුරියා කමකුම් හුස්තෝහිරවන්තේ වඩගෙම්බේ හුස්දුර වඩගෙම්බේ එංකමුන් ජබරියා මීහුන් දවා කුරාගතුක අල්ලාහ් අලතකුන් මච්ච අනියාවරික අනියාවරේ වඩිගම එබවේ අල්ලාහ් කීත කුරානක වහී කරවනි වමා අන බිදල්ලාමිල් ලිල් අබීද් තිමන් අල්ලාහ් අලතකුන් නම් අනියාවරේ වඩිගම වා ෆරාතෙක් කමුග නොවමේ ولا يظلمون فتيلا ميهك قيامت دهك زرق من بر انيا بسنوج بين الله انيا ورودن كنا جبريا ميهن الله رد مدبن لمن شاء منكم ان يستقيم اختيار دفاف وتتبع من قترن دي ميهك سيدا واشه دين කදරියා මිහුණන් අල්ලාහ් රද්දු එදෙවනි වමා තෂාඋන ඉල්ලා අන් යෂා අල්ලාහ් තිය බෑ මිහුණක කමකන් නේ දෙවේනේ අල්ලාහ් සුබ්හානහු වතාලා ඒකමකන් එදි වොඩිගෙන් ෆියා මෙනුවි එකලංගේ ආලම් තහගවර අල්ලාහ් ජබ කදරියා මිහුම ඉබ්‍රානි එවස් මින් වරපුලන්නේ තේ ඒවා ඉච්චනුනේ කි انسانا اينك عملائك مستقل جبر یا آه، قدر يامي هم عقيدة انسانا اينك عملائك مستقل انسانا اكن افس مجبور نتے اللہ وس انسانا كيبين دين ودن غنوي افس كم انسانا اكم كرمف هو یہ قدر عقیدہ هم عقيدة الله بامي هنا رد دے ونی وما تشاؤون الا ان يشاء الله رب العالمين تبامي هنا افس كما كن يدوينه අල්ලාහ් සුබ්හානහු වතාලා එකමකන් එදිවොඩිගෙන් ෆියා මෙනුවි. ඒක මානේ කි අල්ලාහ්ගේ මශියතුගේ දරුන් තිය බෑ මෙන්න කොම්මකම වෙස්කුර වේන. අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ කන්ට්‍රෝල්ගේ දරකුන් තිය බෑ මෙන්න කන් වස්නිකුම වේන. එහෙන්නම සල්ලාහ් ඉක්තියාරස් තිය බෑ මෙන්න දෙවෑ එබවේ. දැන් මිසාරක ඉන්සානා ඒනක විස්නුම් විස්නාෆියා මේ තාරදුමි වනි හගීගතුවා. එකමක අල්ලාහ් සුබ්හානහු වතාලා එකන් නිස්බෙක් කොෆියකා තාරද නුවානේ. ekalaange hadratu gami unda ku kamennu ekalaange mashiyatu ge darun insana amal tak kuramun da'iru wes insana furi ham ikhtiyar Allah de wa fawakan ei ekalaange hadratu ge ta'arudu wa kamennu ei ki ekalaange kuladum mantakam mihaku iman vejjekam waanama enage hituke wes ta'arudun hagigatu nu fedena wa hadhihi ad-daraja min al-qadari يكذب بها عامة القدرية الذين سماهم النبي صلى الله عليه وسلم مجوس هذه الأمة මි දරජා කදරුගේ මි දරජා ඒගේ මානය කි මේ දාලවනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මශියත් ෆුළු ආම් මශියත් ෆුලා එකලාගේ ආම් ඉරාදා ෆුළු එබහි හුරිහා ඉච්ච ශාමිල් වෙගෙන් වා ඒ මශියතුගේ දරුගන මත අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉරාදා ෆුළුගේ දරුග හුරිහා ඉච්ච ශාමිල් වෙගෙන් එබදේ ni kainatuge evves kamennu hinga allah subhanahu wa taala ge mashiyatuge fulu mashiyat fuluge darum menuwi ekalaage iradage darum menuwi mi kainatuge evves kamennu hinga gahegge faten helives nulane allah subhanahu wa taala ge mashiyatuge darum menuwi وهذه الدرجة مي درجة من القدر قدرge ebahi minwar fuluge mi daraja de me bayan kor Allah subhanahu wa taala ge ammu irada fula ammu mashiyatu fulu yukazzibu biha ammatul qadariyya qadariya jamaatuge gina mihun miya inkar kure dogu kure nikan dogu kure allah subhanahu wa taala ge mashiyata fulwakan irada fulwakan e mihun bunagotuge kalangi irada fulge dar kunnu ebbes kame hingani mikainatu e kalangi mashiyata fulge dar kunnu الذين سماهم النبي صلى الله عليه وسلم مجوس هذه الأمة أي رسول الله صلى الله عليه وسلم ميهن نندفع في مني أي مي أمتك مجوسين مي أمتك مجوسين මේ උම්මතුගේ මජූසී නෑ මේ උම්මතුගේ මජූසීන්න කි එයි කදරියා <clears throat> බයෙන් ඉල්මරින් විදාලවනි මි බස්පුල කි හයිගතුක අස්හාවේ කලුන්ගේ බස්පුල කේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බස්පුල නෝනේ ඒක මානේ කි එකලේක ෆාන මි හුන නන් දෙවෑෆ එකම මිරිවායින් ඇස් ෆේ බෑ <clears throat> ෂේඛ් ෆෞසාන් විදාලවනි මි පුතුගේ ශරහ ලියුවි شيخ فوزان ودالوني اي اصحاب بكلون كيبن ثابتوا بسلك اي بكلون امي هنا انن دفوني قدر يا سوبكي رسول الله صلى الله عليه وسلم زمانوغا قدريا مي جماعتك مي هنگل فنته එමි හුඟල ෆෙන්නතේ මිබෑ මි හුඟ ෆෙදුනී කලෙක් ෆාන් අවහාරේ වඩාගතුම ෆහු ගය එහෙන්කම අස්සාවේ කලුම් දෙවෑ ෆවා නමකේ එයි මි උම්මතුගේ මජූසී කීවගේ මි උම්මතුගේ මජූසී මි හුන කියුනි එයි මජූසීන්ගේ අකීදා ගවාගතුග දෙඛාලිකෙන් එබවේ දෙඛාලිකේ එමිහුගේ අකීදාග එමිහුගේ අකීදාගවා ගොතු දෙ ખાලිකෙන් එපවේ එමිහු මොනා ගොතුගේ ඒ ખાලික කී එයි අලි නූරු එයින් ખાලික අනේ ખાලික කී එයි අඳිරි එමිහු මොනා ගොතුගේ අලිගේ සබබුන් හේකන්තන් උපදිකෙන් අන්නනි මානකි අලි හේකන්තන් උපද්දනි අදි නොබෑකන්තන් උපද්දනි අඳිරි මෙමිහුන් දෙකේ ගොතුගේ එයි දෙ ખાලික එමිහුන්නා මිමි මි කදරියා මිහුන් වත්තරවි කීවගෙන් ඒ කදරියා මිහුන් දෙකේ ගොතුගව හකීගතුග එබවේ خالිගේ ඒ ඉන්සානාගේ අමිල්ල නෆ්සු ඉන්සානාගේ අමිල්ල නෆ්සු ඒ ඉන්සානාගේ අමලුතන් හද්දවා ෆරාතකි කදරියා මිහුන් දෙකේ ගොතුග ඉන්සානාගේ අමලුතහුගේ خالිගකි ඒ ඉන්සානාගේ අමිල්ල නෆ්සු එහෙන් වෙගෙන් එමිහුන් වත්තරවෙගෙන් දියි මජූසීන්නා එහෙන් වෙගෙන් ඉල්මරින් නුවත අස්සාබය කළු නන් දෙවෑ ෆෙවනි එමිහුන්න එයි මේ උම්මතුගේ මජූසින්නේ වයගුලු ෆීහා කවුමු මින් අහ්ලිල් ඉස්බාත් අදි මින්වරුෆුළු සාබිත කුරා මීහුන්ගේ තෙරම් බයකු හද්දු ෆහනඩාගෙන් ගොස්පවේ හත්තා සලබුල් අබ්ද කුදුරතහු එයි අලාගේ කිබෙන් එනගේ කුලදුන් තෙරිකන් එමීහුන් නිගුලාගෙන් ෆුමත් දාන්තෙන් වක්තියාරහු අදි අලාගේ කිබෙන් එනගේ ඉක්තියාරු නිගුලාගෙන් ෆුමත් දාන්තෙන් එයි ජබරියා මීහුන් ඒ ජබරියාමී හුන්නකි එමීහුම් බුනාගොතුග අලායකන් එවස් ඉක්තියාර ලිබිගෙන නොවේ එවස් කුල දුන් තෙරිකමෙන් අලායක ලිබිගෙන නොවේ වයුඛ්රිජූන අන් අෆාලිල්ලාහි ව අහ්කාමිහි හිකමහා ව මසාලිහහා එමීහුම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අමල ෆලුතකුන්නා එකලාගේ හුකුම් ෆලුතකුන් එකල එකන්තත්තහුගේ ඒවා හිකුමයිත්තකා අදි මස්ලහත්තන් එමීහුම් නෙරුණු නෆී කුරි එමීහුම් බුනාගොතුග එවස් ඉක්මතෙන්නේ hayyatu Allah subhanahu wa ta'ala ge huriha amal fulan amini kunan ekalang irada ge dashun ekalang mashiyatu fulge dashun ekan tattan himenigen annanimi ekalang furiham hikumai fulagge macca ei komme kamebe sekalaga mi kainatu kami kuravani hikumai tahegge macca memihun bunagotuga hikumaitta Allah subhanahu wa ta'ala ge hikumaitta emihun ge banafi kure jabariyami ಜಬರಿಯಾ ಮೀಹುಂ ಅಲ್ಲಾಹ್ಗೆ ಹಿಕುಮಂ ಎಬ ನಫಿ ಕುರೆ ಅದಿ ಮಸ್ಲಹತು ನೀ ಹುರಿಹಾ ಕಮೆಗ್ಗೆ ತೆರೆಗ ಮಿವಾ ಮಸ್ಲಹತು ಸೆ ಮೀಹುಂ ಎಬ ನಫಿ ಕುರೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಅಳಾಯ ಇಖ್ತಿಯಾರ್ ದೆವ್ವಾಫವೆ ಏಗ ದಲೀಲಕಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಅಳಾ ಹೇವ ಅಮಲೆ ಕುರೀಮ ಎ ಅಮಲುಗೆ ಮಚ್ಚಂ ಎಕಲಾಂಗೆ ಎಬ ತಾರೀಫ್ ಕುರವ್ವೆ ಅಳಾಯ ಮಜ್ಬೂರ್ ವೆಫಾವಾ ಮೀಹಕ ಏನಾ ರಂಗಳು ಕಮೆಕ್ ಕುರೀಮ ತಾರೀಫ್ ಕುರುಂಗೆ ವಾನಿ ಬೇಕಾರು ಕಮಕ අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා බේකාර අමලකුන් හුස්තරෝඩිගෙන් වේ හැම ඉෆදා නුබාකම කුරීම එකලංග උකූබා දෙවුන් එවස් දලීල ඉන්සාන අල්ලාහ් ඉක්තියාර දෙවවා ෆවාකම් දැන් නිකම් විශ්නා අල්ලාහ් සුබ්හානහු වතාලා අලා ඉක්තියාර දෙවවා ෆනුවා කන්තත්තන් අලායකන් යමලෙන් නෙන් නිස්බෙක් කරවවා ෆේ මිසාලකන් නිදීග කරවේ කන්තත්තා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කරවනි නිදාෆ ඔන්න මීහා ඒන කෑෆ හඳාන්නතිගෙන් හඳාන්න තික මිසාලකන් අමලෙක් කුරවුණි මීහකන් ඒ අමලුව සල්ලෝ සුබ්හාන වතාලා ඉන්සානායකන් නිස්බතෙන්න කුරවෑ නිදීග මීහ අමලෙක් කොෆ්ෆිකම ගවානම නුවත හඳාන්න තිකන් කමෙක් කොෆ්ෆිකම ගවානම අල්ලාහ් එකන් නිස්බෙක් කුරවෑෆනි අල්ලාහ් නිගේ ඉගේ චකි ඉන්සානා ගේ ඉක්තියාරම් කුරාකන් තත්තන් ඒ අමලුතන් හැම ඉන්සානන් නිස්බෙක් වෙගෙන් වාකන් ඉන්සානන් නිස්බෙක් වෙගෙන් වාකන් ඉන්සානා ඉක්තියාර ලිවිගෙන් වාකන් rasulullah sallallahu alaihi wasallam mihako handaani tigen kaafi nama nuwata bo efina roden huragen roden huttaina handaani tigen kaafi nama nuwata bo efina ma roda furihama qurare ene kaan devvi nuwata bon devvi allah he ena kan devi bon devi Allah hama ifadan nida fawami ha rasulullah sallallahu alaihi wasallam qur'ani rufi al qalam an thalatha rufi al qalam an thalatha timmi hege kimen galam wani uflifa ebahi ena nubaka makure sallallahu ena gmachaka ubu bate nu devvan sababa kiyena ikhtiyara kunno kan tangevi kiye ඒක tereng එකකි එයි අනින් නායිමි hatta yastayqida නිදාෆ ඔන්න මීහා එන හේලාෆ මද්දාන්දේ නිදාෆ ඔන්න මීහා එන හේලාෆ මද්දාන්දෙන් එන නිදීග tereng කුරා එව්ව සමලෙන් අල්ලාහ්නු ලියවාන නොබෑකම කුරවුනසේක මච්චක ඔකූබාතෙන්නු දෙවවාන එංකො මීගෙන් ගේච්චකි ඉන්සානා හේලා හුන්නක වකුතු එන අමලුතෙන් කුරණියනගේ ඉක්තියාරුන්නේ එනගේ ඉක්තියාරුන්නේ එහෙන්කම ඉන්සානාය අමලතක් කුරුමුග ඉක්තියාර ලිබිගෙන් වේ අදී අමලතන් නිස්බෙව්වෙගෙන් වානි හම ඉන්සානාය adi yokamek koffinama ege macca taarif kurawene adi nubaakamek koffinama ege macca uquba illi bigendane sababaki insana allah subhanahu wa taala ikhtiyar devwa fe ehinnama wes insana ya malutan kurani allah subhanahu wa taala ge mashiyatu ge darhum eggotaka wes mide meduga taarda nei eyya kalaange furihama kuladum wantaweri kan egen haama koddeni adi furihama denewodigen waakan ekamun haama koddeni allah subhanahu wa taala alatakunge furiha kamed denewodigen ve එහෙන් වෙන් අල්ලාහ් ලියුවී අල්ලාහ් ලියුවී තීවේ ඉන්සානා වෙස්කම කුරානී කියනමු හකීකතුග ඉන්සානා ඉන්සානා කිබෙන් අල්ලාහ් එකන් දෙන වටිකෙන් වාතීව අල්ලාහ් ලියුවී ඉන්සානා එකන් කුරාන තීවේ අල්ලාහ් ලියුවී කලාංගේ ලියුවී තී මජ්බූර් හොගෙන් ඉන්සානා කම කුරානියන්නෝ ehnka mikan algonda men iman wan jeni mikama ei insana ikhtiyar Allah devva fawakan insana hi amal takanu ba amal tan insana kuramundani enage furihama ikhtiyaruga kan ena majhul qur'an faratennei ehna mes Allah ma kuri sura ekan talli wa fa ewani enage kiban ekan kalange dena wodigen waatiwe ekan enage kiban dena wodigen waatiwe mi mi babuga bayan wegen wa masalata ki den yannani iman kamuge haqigai adi bodu faafakan aragen fi mihaage hukum niye sagigatuga jamaa ittahakar raddu devva mi aqidaga masala aqidaga masalaga magufurdigen gosfawa jamaa ittakin e bahuri mu'tazila inna adi khawarijun e bahuri mu'tazila inna khawarijun mu'tazila in bunagotuga bodu faafai koffi miha faafakan aragen fi miha ene kan mu'mina kes dennu kiyene kafir kes nu kiyene ene kiben iman kan e lafzu hingajje ඒ ලෆ්සු හිඟජ්ජේ ඒන වාහුෂී මන්සිල බයින මන්සිලතයින් එමිහුන් හදාෆොයික්කම මි බිදොය ඉල්ම රියකු දුවහකු දෙන වඩාගෙන් ෆාවකම වෙස්නෝමි එමිහුන් ලාෆොයි මන්සිල මකාම ඊමාන් කම කාෆිරු කම දේතරේ ගදි මකාම අල්ලාහ් සුබ්හානහු වතාලා ලබ්වා ෆ මකාමෙන් නූමි අල්ලාහ් ඉන්සාන් මද්දෙව්වා ෆනි තිම් මකාම ඒ මූමිනුන් කාෆිරුන් මුනාෆිකුන් ඒ පකරාසෝතක ෆෙරේ කොළගෝ තිය තිම් තිම් ජමාතුක මිහුන්ගේ වාහක බයන් කරවෑ එයි මුමිනුන්නා කාෆරුන්නා මුනාෆිකුන්නා අදි මිමීහුන්ගේ බය දේතරම් මකාමෙන් ඉතුරු කුරේ බ මන්සිල බයින මන්සිල තයිනි එයි කුෆරා ඊමාන් කම දෙමේ දුක අදිවා මකාම කිය මිහුන්ගේ පුනනි ඒන එක කාෆර කේස්නු කියේනේ අදි ඒන එක මුමින කේස්නු කියේනේ දෙම්යෝති ඛවාරිජුන් එමිහුන්ගේ අකීදායකි බොඩුෆාෆේ කොෆි මීහායකි එයි කාෆරේ ඒන එක නරකයාගේ අබදුගේ අබදත් දෙමිගෙන් දාන මිහේ bodu faafik ko femiha me sagazine ko femiha bakkan ko femiha rabo femiha ene ki kaafare narkaga abaduga abad demigen danmi ei khawarijunge aqida ay ki khawarijunge aqida ay ki ei mi mu'tazilan na mi hunna radda adi khawarijunge raddu ei denganna rega bayan qur'an inshaallah adin subhanin rabbi fak subhan එමිහුන රද්ද වනියේ මිහාර ඒ ජමායෙන් උපෙදුනීම මිහාර ෆහුම් යන්න බාතිල ජමායත් තකව සල්කන රද්ද දෙනි කොන්චක් ගුරුවාන සුන්නතුන් ගුරුවාන සුන්නතු මිසක ෆහුම් ජමාතෙන් උපෙදිගෙන් ඇස් දානේ එවස් හගීගත කොලකම රද්ද දෙනි ගුරුවාන සුන්නතුන් සබකි බාතිල මි වනි ගුරුවාන සුන්නත ඛිලාෆ වීම ගුරුවාන සුන්නතා ඛිලාෆු ීමතා බාතිල් වෙච්ච කම් මිවනි ඒ සමානුගේ ෆිරුකාන්නෙන් උෆෙදිෆයි ෆහුන් ඒ ෆිරුකා උෆෙදිගෙන් අයි බාතිල් ෆිරුකා එක්කන් අලගොන මේ බයන් කරනි ගුරුවාන සුන්නතුන් ගුරුවානුගේ මෙහන රද්ද වෙලි බෙනිහව ගුරුවාන සුන්නතුන් දැන් මිසාරකේ මිහුන රද්දේ මි බුනේ සීදා එ මිහුන්ගේ සමානුගේ උළු නීති කියනෝ මිසාලක ෆහුන් අන්නාන මිහුන්නව වෙසේ බහුරිතා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වහුකුම්තා ශරියතුගේ හුකුම්තා එමිසාරක අල්ලෝ කීති ගුරුවන් බාවා ලෙව්වී හුරි හා සමානක ෆිටවා ගොත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතුන් ෆහු සමානන් අන්නාන බෑවර මස්සලත වෙස් හල්ලු වේපා ඒ සමානුක නූෆෙදේ බෑවර මස්සලත ෆහන් ෆහන් උෆෙදි ෆේ බහරි ඒ හැම ගුරුවාන සුන්නතුන් ඉල්මරින් හල්ලු කුරණේ මස්සලත ඒක මානේ කියේ සමානක උරුණ කියනෝ මෙහර බාතිලේ මිබුණනි ගුරුවාන සුන්නත ඛිලාෆ වීම එමෙ මෙහුන රද්දවස් දෙවෙනි ගුරුවාන සුන්නතුන් ගුරුවාන සුන්නතුන් රද්දුනු දෙවෙජ්ජිය කයනවන බාතිලක එහෙම වීම එමිහුන් එමිහුන් ගොතුක හිෆාට්ටාන එදෙ මස්සලෙන්නෝ ඒක අසුර නමාදුග මෙහර ඉහු සුන්නතෙන්නෝ හගීගතුග ඒ මෙහර ඉහු සුන්න ඉෆහ සුන්න ගල්ගොණ මේ කියන්නේ හගීගතුග රවාතිබ සුන්න ඉත්තක රවාතිබ සුන්නතෙන් එබෙන් හදීසෙග්ග බයන් කරවෑ දැන් මිහිර සුන්න ඉත්තහ කී ඒ රවාතිබ සුන්න සුන්න ඉත්තකෙන්නෝ රවාතිබ සුන්නත මේ කියන්නේ නමාදක් ගුලිෆහුරි සුන්න ඉත්තා දැන් මේ මුස්තකිල්ලු සුන්න ඉත්තකෙන් ඒ ඒ මිසාලක් කොම්ම බංගයකා ගමතා දේතරේග දෙරක් වන්නමාද වේ හදීස් ලොකුරවන්නේ ඒ මිසාලක මගරු නමාදුග මගරු නමාද බංග ගොයිම ඉෂා නමාද මගරු නමාදුග ගමතා දේතරේග කුරවේ දෙරක් වයි ඉෂා නමාද බංග ගොයිම ඉෂා නමාදුග ගමතා දේතරේග කුරවේ දෙරක් වයි ඒ රවාති බෙන් හැම ගොතන් අසුර නමාදුග කුර මිසාලක හතරක වකි හදීසෙක් ඇස් ෆේබයි රහිමල්ලාහු මන් සල්ලා මන් සල්ලා අර්බා රකාතින් قبل العصر අල්ලාහ් රහමල් ලවාෂිය අසුර නමාදුග කුරින් හතරක කොෆි මිහායා දැන් මිසාල කමිය කුදිරකුවක් කුරියක් වස්මස්සේ නේසාව කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කරවනි ලිකුල්ලි බයින අදානයිනි සලාත කොම්මෙක බංගියක් ආගමතකා දෙමෙ දුගදිර කොන්න මාද එද ඒ හදීස විනා කොන් එන දිරකුවක් කුරිම කමස්සලෙන්නේ දැන් එතන කී එයි රවාතිබු සුන්නතෙන් ඉන්තනෙන් නොයි කී එහෙම මස්සලෙන්නේ ඒක දැන් හැම වෙලාවෙම හතරක් වක් කුරම් මිසාරකන් හේර රවාතිබු සුන්නත හතරේගේ බොර මිසාරකන් හතරක් මෙන් දුරමාද කුරින් හතර මිසාරකන් Etanga de kurimiha wes masale ne ya. De kurimiha ka wes masale ne. Ega den ituru sawabaka wegen dane hatare kurima. Den misalaka ego tabbara hama kurima gandwar illi bena suwaruge. Hadis qurabba fe ni man salla من صلى اثنتي عشرة ركعة في يوم وليلة بني له بهن بيت في الجنة يا دوال رواتب سنتك بار ركوين أدا كفي ميها يا سورجيك عند وربنا كود الله kuna den iha botu masen rawatibu e nam vese ifiku hul merin devva fa name fiku hul merin devva fa name ei den bay mihun e rawatibu ke tirege e hatarrab ko vese ban shamil ko fa ekamaku mi rawatibu sunnetta min hamahada gulum mihre sunnetta waki hadisegge ban bayan kurawwa fa rasulullah sallallahu alaihi wasallam ei fatis namadu kurin derakwata mendur namadu kurin hataraka fahun deka den magru namadu fahun deka isha namadu fahun den e rabbare hamawane ඒ රංගේ බාරහමාන දැන් අසුර නමාදයක් පුරින් වැස්දේ මගර නමාදයක් පුරින් දේ ඉෂා නමාදයක් පුරින් දෙලිය මාකින වේවා මාකින වේවා දැන් හදීස් ප්‍රකුරබ් වැෆේ බෙන් හදීස් ගේ බෙන් හැම ඒ රක්වයි තබ්බයම් වැස් කුරබ් වැෆ ඒ දෙම් මේ බයන් කුරි කොතා දැන් රවාතිබ කීයි රාතිබාගේ ජම්ම වේ රාතිබාගේ අස්තුමානේ කී ඉන්සානා බරාබරං ආදකොක් කුරමුන්දා කන්තකම් කියන්නේ රාතිබා රාතිබාගේ ජම්ම වේ රවාතිබා රවාතිබේ රාතිපාගේ ජමෝ ඒගමානයකි ඉන්සානා බරාබරං ආදකොක් පුරමුන්දා දක්වයිත්තකේ ඒ මානයකි දැන් ඒ ගොතුගේ මතින් මිසාරක අසුරනවාදු ගහත කුරී ගහතර රක්වේ මීහායි ගොත බරාබරක් පුරමුන්දා යමි මානාගේ දරහුන් මස්සරෙන්නේ ඒක ඒක මස්සරෙන්නේ දැන් එයි හැපොට මස්සරෙන් හුරි කමෙන්නුන් එයි කිය දැන් අස්සු නමාදා ගුළුන් හුරි මිරක් වයිත්තා යකුෂක්කේ වෙස්නේ දෙම්හිර වකි වකි වකි රක් වයිත්තන් එයි වකි හදීස් තකුගේ දරුන් ඇස් හුරි රක් වයිත්තන් එයි මිසාලක ස්වර්ගයේ ගුෆාරකම خبر ලිපඩාගේ බේකලුන් එවති ඉදිහේ කබරමා ගිනා එහෙනම් එන් හදීසෙග්ග දිහ බේකලුනේ කරේෆාන ඒ උෆාරකම خبر දෙවි එන් හදීස් පුලෙග්ග එබේකලුම් මෂහූර් වෙෆේවනි අෂ්රුල් මුබෂිරීන බිල් ජන්න අෂ්රු මිකෙනි දිහේක එබේකලුම් ෆිත්තහුග suruhiyaka wese ashul mubashirina bil janna swargege ufarkam khabar li wadage di ashabe kalu dengenu na sebab li wadage ekama ko e etanga il e be kalu nuhi manu wa eden waki waki bayen hadis takun bay be kalun e bohuri himeni fahama ege tere me buni swargege ufarkam khabar li wadage fa dunya matiya nami e gotan hori ecche ಯಾರಮಿ ನಮಾದಾಗುಳುಂ ಹುರಿ ಸುನ್ನತ್ತ ವಕಿ ಹದೀಸೆಗ್ಗ ಬಯಾನ್ ಕುರವ್ವಾಫೆವನಿ ದೆಮ್ಮಿ ವಕಿ ವಕಿ ಹದೀಸ್ ತಾಕುಂ ಬಯಾನ್ ಕುರವ್ವಾಫಾ ರಕ್ವ ಇತ್ತಕಿಂ ಎ ಕುರಂ ಬೇನು ಮಿಹಾ ಕುರಂ ವೀನು ಕುರಿಯಸ್ ಮಸ್ಸಲೆ ನೆಯ ආයයක් ඔය වෙස් මස්සලෙන්නේ දැන් එහෙන මුද්දතේ මුද්දතෙන් දැන් එවස් හදීසෙක් කණඩේ දැන් ඒක මස්හබ් තහ ගයා දැන් බයෙන් ඉල්මරේ උත මුද්දත කණඩාලනි එයි අමිල්ල ෆිගු අමිල්ල ඉජ්තිහාදම් එවස් දලීලන්නේ දත්ර වෙරියන හරු යකස් තම කුරම් දෙය හරතින් හරු යකස් බයෙන් අස්සාබ කරන බර දෙය හරතින් හරුස් ගසු ජමා කුරබ්බා අනස් ගිෆාන විසාලක ඒක රිෆානස් කුරබ්බා කොම්මස් ශාම් කරා කොම්මස් රෙග්ග දෙය හරවන්නේ මෙයා දතුරු වෙරින්න මිහාර ගුරුවාන ගොති කීකේ ඉන් ඛිෆ්තුම් අන් යෆ්තිනකුමුල් ලදීන කෆරු තියබෑමිහුන් නමාදු ගස්රු කුරුමකු එවස් මස්සලෙන් නැතේ කාෆරුන්ගේ කිබෙන් තියබෑමිහුන්න බිරෙව්වානම මිනි ගුරුවාන ශර්ත කුරවෑ ෆෙනිමි මිගතා එමෙක මීහකෝ ඇස් ඉබ්න අබ්බා ඉබ්න අබ්බා හමි සුවාල කුරවණි අල්ලාහ් නුනි මිගත ශර්ත කුරවෑ ෆෙ මිහාර හරනක දතුරු කොංගුල රහ කාෆරුන්ගේ එවස් බිරෙන් නැතේ දෙම්ම සමහරන කුරවිදාන හෙජ්ජේ ගස්රෝ දැන් ඉබ්න අබ්බාස් කීකේ විදාල විදාලවන තිබන්න තිස් වාල් අල්ලාහ් රසූලයා කුර වීමේ තිගොතන් හම හිතුගා ශක්කෝ ෆෙදිගේ එකලේ ෆාන හදීස් කුරේ රුඛසතුම් මින අල්ලාහ් අල්ලාහ් ගේ අදරතුම් වා හදියා කේ තියබෑමල්ලා فاقبلوا رخصته رخصته تيبا من الله رخصته ابهي هديه قبل قرباش الله دبا فهديه كي تيبا من ايتي قبل قراش تيبا من اما اي مثال كدتر غادي ام دغول نوجه هناس එගොතන් හුද්ද දෙවෑ ෆෝති හුද්ද දෙමෙ හුද්ද ඉන්නානම ගියාමත හමය දැන් මිසාරක ෆුරි හැමන්න මාත කුරම් බේනම් වා මීහා කුරමු ගෙවස් මස්සලෙ වෙස් නේ ඒනක වෙස් නේ වෙස් උන්ද ගුලෙ දති කම ඒන හිතන් එරිති වන්න මි ෆහර නමාදු එක් කොරේ කොල්ලාන දී කො ෆුරි හැමයර මස්සලෙ න කුරම් බේනම කුරම් වේ අනේක කු හිතන් එරිති වන්න දන් කොලක් කන්නේ වේ ෆැමි කඩේ එරිති වන්න පුරු කොරේ කොල්ලාන ඒනකස් මස්සලෙ එන්නේ මස්සලෙ එන්නේ ठीक है ආ මස්සලේ නෑ න මස්සලේ නෑ එහෙන් රහෙග්ග පසම්බෙරි බවලේ මිහා ආයේ නෑ හැම කුරමුන් දානේ නෑ නිමු නිමන්න කොට මිසාල කර රහෙග්ග වසම්බෙරි වෙජ්ජියා දෙන් එයි රහුග හොල වෙරිය තකුලි ෆෙන්නේ තස්කුර වේන රහෙග්ග එකමක වසම්බෙරි වෙජ්ජියා ඒ රහුග අහල වෙරියෙන් එයි මිසාල කර රහෙග්ග මියා කෑන් දෙන් ගොස් මිසාල කර රහුග වසම්බෙරි වියනා හැමජදෙන් එන කුරන්ජයන පුරි හැමය أي عمل لا اجتهاد شيخ بعض وسكوت في دار فاهم تندوها مثالك එහෙ එහෙනෙන් නෝනේ මිහෙ මිකොතයි නෑ තින්දුව හවර ගිනෑයි තනෙක් ගහ රොමන්නියක් ගණෙන් ගොස් මිහා තින්දුව සන්දෙන් එනක් කුරේ නිකස්රු ජමා දෙන් බාකි මුද්දතුගේ එන ෆුරිහමක් කුරාෂ ඒ ෂේහුගේ ඉතිහාද වෙයි දලීලෙන් නෙයි ඈ කලොහම තිබුණ කීනක් කලහන් ජසෝ නොවිද්දා එදෙන් එන තකුලීෆු ජෙඤ්ඤා මස්සලෙන්නේ දැන් අත එන තකුලීෆකන් නොවඤ්ඤා හැම එන එකතන් ඉඳෙවේ එහෙන්නම සේන ෆරවා කුඩ කුර කමුන් එකතක්කන් තක්කොෆිය ඒ සුන්නත ඛිලාෆ් සුන්නතු ගනිෆා විද්‍යාවකින් නාරේ ඉංග්‍රීත කිබලවා ගොත දම්බෑලෑගේ ඒ ගොතන් එන කුල දානවකෙන් වා හාලුවස් ena eh, farwa kudak amun e gotan inde jekam kawana e eh, sunnata khilaf ehem eh, bunave e rasulullah sallallahu alaihi wasallam attahiyatu ga ennebi goi dakka feni e gota den oti misala kula dana gen no ami ha misala katta dun den allah tila yukallifu allah nafsan illa usaha allah evs nafsaka ena kula dana gen no awaraka taklifa nu jassana dini go evs kame ge taklifa ekan oti e gota كما الله ذكركم متي رينا إيوارن ده كده إيوارن كم خان ما تفاني ده هرب جامو كور مهاني كده ඒක වෙන විහාර ඒකට ඉන්න විහාර පැපාර එන ගුරුගේ දේවල් මානසික වේදන මුනි ඒවාද එහෙම කොහොමද එන ගුරුතුමා මිස්ටි මුතුනේ දිහ ඒ කියනතේ දේතරේ මෙහෙම කරනවා දෙස්වරකේ බිස්කිතු වෙන පේරවා ගුරුතුමා බිස්කිත නරහයන තහියතු මුස්ලිම් දේරවා අමිහාර ඒකවතිකයි දැන් ඒනාගේ සවහබලි බේනේ කිය දැන් නොකරන පුනාක ඒනද මිස්කිතුම් බේරව පවදෙජ්ජා තහියතුන් වස්සිතස් කුරන් ජේන මිස්කිතුම් බේරව ජේනා බේරව දෙම් වදෙජ්ජාන තහියතුන් වස්සිත කුරන් ජේන වුදු ගෙල්ලි හදීස් කේනි වුදු නුගෙල්ලි ඉන්තයිද අල්ලාහ් සිකුර් කුරුම් මතින් දෙෆා මිහාර ඒ අජරු ඒ ධර්මයේ වර පොඩු වෙච්චිතයි mihara hurihakamaka hudda diife ekam eh, eh, vejje mihaaden wulu kollaagen aas adi namaadu kollaagen mi kantak kollia mihaave sama hajja e eh, erum den kitam mihun libena kitam mihunna mihar mikahala bodati ajru mihunna ni aslu haigatuke bodu khamen e kitam mihunna nukurave emme nebenge hajja ka umraage dharma e bali beka kam ka ku inna nieta satya ka ku mihaku asnide ka kanne gani ga e gadi ga masakkates gina mihunga nuhunna hina mi hungana hunana masaka wazifa dam mes midana ar jar wazifa iru aranden ena yang hama inde vena inde fiya ekamaku burak hamen hagi gatuga aigat e ekahalakan takar ajurus bodati ve feheri ajuru bodati ve feheri hem vegen engamon den misalakan mi hako etanon wudu gelligen gossiya yoti e gossa ajuru gossa yoti e den eradden e mi hakan asru hagi gatuga nubuna e ena den ajuru libene ken ena ek ena den e duha mahrum vi ajuru ඒ දොහේ මහරුම් වියචෝ එහෙන් දෙම් බුනේ දෙම් හාර බෝඩ කම කම කී හකීගතුවා ඒ කුඩ කම නුන්ත හජ්ජෙග්ගේ සවාබ උමරාග්ගේ සවාබයි කුඩ අජුරෙන් නෝන නොයිකි එහෙමම ඒ ලිබේනේ හැම දැන් හැම එම්මෙන්නකන් එන්නු ලිබේනේ නෑ ඉතින් අදෙන් මිහර එමීහුන්නා බෙහෙගොතුන් වෙජ්ජියා පුන වෙන එමීහුන් දෙන්න කුරානතා ඒ ඔන්න ගොතක සුන්නතේ එංගේ බෙන්නුන් එමීහුන්නකි දැන් ගින කන්තත්තන් හම කුරා කුරා ෆයිත් තහුග මච්චා මිහුන්ගේ අමරතන් හරි බිනායෆා දෙයි හොන කන්න ඕන අනත හුද්දෙන් හුද්දේ හරාමෙන් හලාලේ හොන කන්න ඕන එමීහුන් ඉත ෆෙන්න ගොතක විය කන්තේ කුරා හොන්දනි අදමීගේ කුරින් දීන කිය මිහුන් සිකුණ්ඩි ඒ කම්වරින්ගේ නුවත දැන් රාජ්‍යය කියා දන්න බේකලුන්ගේ මියුන්ගේ සිකුණ්ඩියයි දීනා කී ඒරෝ ඒ නෆෙන්න ඉච්චන් හලාලු නුෆෙන්න ඉච්චන් හරාම් ඒකෝතන් මියොන් නනී දැන් ඒනා আদি ෆොටෝ එම් ගල්ලාගේ නම් කියකස් දැන් ඒ නං හුද්දතාය එකන් ඔන්නානේ දැන් සුන්නතා ඛිලාෆතා සුන්නතා එක්ගත එකන් තක් කුරාගොයි එගේ බයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකන් තක් කුරබි ගොයින් එයි ඒකේ ෆානේ තහනී කුරවෑ ෆේ විදාලවනේ කුජගනම කීමිය ෆහුමියේ nemuni ekantan e eh, bayegge haziruga mihunnan aduyu e gota eh, mi kujjaga nama kimi e muni mai ni muni tanga e ma bot sakala attake jaha kannu jehde aqiqa e kujja baratam bahali mai ni muni kan ඒරත් නිකුන්නානේ ෆිතුනා එත්තා ඒර තලා ෆොලම් බස් වරා එගොත ෆිතුන හෙන්නු ෆෙතේ ගොත එකන්ද මිහාර එන බුන විජ්ජේ එන බුන විජ්ජේ මිහාර අනේ මිකහල මුජිතමතහුගේ ජිහාද් කුරුන් ඔති දුලුම් එගෙජ්ජේ සබබ කී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම එගොත අමර කුරවැෆනි මුනාෆිකුන්නා ජිහාද් කුරවවාරෙ දුලුම් කාෆරුන්නා කණ්ඩින් ඒ මුනාෆිකුන්නා කියෙර මුමිනුන්ගේ තෙරේගේ උළුණු බයකවා තීවේ එමීහුන්නා කඩින් හංගුරාම කුරම් ෆරාෆියා මිස්තකුන් තුහමතෙක් කොෆාන මුහම්මදුගේ ෆානු එකලේගේ ෆානුගේ අස්හාබුන් වෙසබ මරයි ඒ තුහමත බිරුන් ඒ ෆිතුන එත්තා කියාබඩ ෆිතුනයි ආ ෆිතුනෙන් සලාම මට්ටක එකලේගේ ෆානු මනා කුරවැෆනි මුනාෆිකුන්නා ඒකත කඩි හංගුරාම කුරුම් ඒක මානිකි හරුකරිකුන් එවන්න අතුන් මනා කුරුම් එංගම මොමිනුන්ගේ තෙරේ කුලේ බයෙන්දීනේ කියාගෙන මිහුන් කුරමුන් දාකන් තත්තන් අයියේ මොනන්නේ එංගම මුක සවබුන් නම වෙස්නවතා adi engigen tibe kamugawi namawes emihun nan oti dulun vis naadi nun den dulun emihun den gapulnu kurima den ekamuge ugu vangen hona talibe egotet den atun ekam sarkam mana kuran nuata etanga jessumak kame kurana kennen erum mihage izzata qadara huriya kame gelligin hinga dan jessumak emihun ka kurana kennen adi misalaka ebagutuge darusemiyakumi jehi etanga adugada kun ekun kurana vis faida vis nei ekon qur'an ebbes faida ebbes ehen wegen e bohori ilmeri midala efa mihakan heo nasihate de iruga ena ruliyas hotte nannu de re heo nasiha ruliyas hotte nu de re heo nasiha hen ena enage halata visnafa noni ena digan wani heo nasiha bay mi hum misalaka de mi hum de mi hum jawab kuram dar ena gose allah hikra rafe ote mi rafe ne goto allah be sadi utur bahebuna faane kufuru ge bahen ena buna faane e kufuru ge bas bunun muge sababakan e wikaako නොසෙද්දිmmiyah එන ෆාෆේරිවාන එමෙ අලීගේ ෆාන විදාන තිය බෑ මිහුන් මිස්තකුන්න විස්නේ වරුගේ බස්බුනාරේ තිය බෑ මිහුන් තිය එදෙනි තිය බෑ තිය බෑ මිහුන්ගේ සබබුන් අල්ලාහ රසූලු දොගු කුරවුමන් හෙයියේ එංගම හෙම් වෙගෙනනවා ඒගොතම් මිසාරකේ මිහුන් රුලියන් නාරුලියස්කෙන් කොහෙන් ෆදේ ඉච්චදරු සාදම කිතම් මිහුන් ගුණානි ඒගොතා රුලියස්කෙන් අද රසූලා ඇස්ස පුඤ්ඤක සහරම ගබුලන්න කුරානම එහා දරජාගේ වති මුස්ලිමಗಳ ගොන මෙන් තෙරේගේ රුලියා මතෙන් එන බුන වෙච්ච ස්නේගේ අයිගතුක කුෆුරුගේ බහෙබ්බුන වුණ ස්නේගේ ඒගොත මියකුරුලියාස හොට්ට ඒනෙන් හිවන සිහතෙ දෙකන්නවාන කොම්මස් දුනියවී ගොත කොන්නවත කොම්මස් උකුලකුන් එනයි හැම හැතිරපුරේ තමසයි කුරේ මෑතිරි කරේත පසෙක්කන මෑතිරි වීම දෙනන කල වෙච්ච පුනතෙන් ජේනි නුලියස හොට්ට පුනේ කම කුමදාන එහෙන් වි අල්ලාහ්ගේ රසූලයා කියනවි අල්ලාහ්ගේ රසූලයා එද්දෝහක මීහක මීනි එන කියලා දරිෆුළු මරුවෙකන් අන් හින කරෝ ඒ හේර හලේලවන් එන මීනි හම හොරි හලාකික්ගේ බොඩ කමයි දෙන් එන මීනි රෝ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතන හොට්ටි වැඩාගෙන දන්නවනි කෙත්තරි වාර අල්ලාහ්ගේ අදලතුන් අජරන් එදේර එවගුතුගේ ගොතන නසීහත දෙන කීකියන් මිහාබුනි හැම කලිය කියන්නේ කලිය කියාප මුඛාතබ කුරි කලිය කන් තිවන්න මීද ජෙහිෆහුර ඉන් මුසීබයි කලිය ජහනු නම ඒ ගුනි කලිය ඉංගෙජ එන කන්නේ ගුණ අල්ලාහ් රසූලා කම වෙස් දැන් ෆහුන් එන මම අතිරුම මිහම් බුනේ කලියන්ගේ හැ කලිය ති මුඛාතබ කෝ වාහක දෙක අල්ලාහ් රසූලා දැන් එනාරුලි මා අතිර වීම එකම ආදිරවකින් එන අල්ලාහ් රසූලා ගාරියක් ගොස් එකම මාෆන් එතුම එහෙම ඒ e gotan visnanje hen haygatu mihaka dawat deruge emme bodu kamaki ei dawat deve mihage halata visno mihar qur'an ko allah ikrabani ud'u ila sabili rabbika bil hikma allah ga magat ke bami dawat de yeruge hikmatun dawat de hikma behnu pra hikmatu ke zariyan dawat de de hikmata hikoba hikmatu ke taarif il merin bayan kurabwa foti ei wad'u shay'i fi mahallihi ei etchen ege maqamu ke behendu එච්චෙන් ඒගේ මකාමුක බේන්දු ඒ හිකුමතකි කොබ මානයකි මානයකි බහෙබ්බුඤ්ඤ සබස් පුනංජේ මකාමුක බස් පුනංජේනේ ඒගේ මකාම නූන් තනෙක්ගේ බස් පුනෆියක යකුන් බස් ෆෑදන්න කුරාන එන් කමුන් දවවත් දේරුගේ එම්මේ ෆුරතම දවවතු දේමීහා විස්නා ගන්නන් ජෙහෙනි දවවත් දෙවේ එබහි දවතර ද්වා ෆරාතුගේ حالත ඒන මිහාර හුරි කොන් حالතෙක් ගතෝ එනගේ තොබියෙ දින ගතෝ tobi eddene ganna sa gamiya ko sawal ko fana kinen he tobi eddene ganne vena war fasi hen e na furtama wahake vis dakkari vitane den hikmatu ga ahulu verin war mulu wane mihun mihun ga tobi eddene ganna be tobi eddene ganne fa den e nan nasiyate den je nan ga tobi ga bol kura gota e no war fasi hen fa dawan e gota hikmatu ga ahulu verin e bohuri muli tantan ඉස්ලාහ කො ෆබොඩති ගාමුත බොඩති අවත්තන් ඉස්ලාහ කො ෆබොර කුඩ කුඩ දවස් කොලක් ගෙතරේක ඒ හික්මෙන් එගේමි හික්මෙන් එගේමි එංගමන් ඒ ෆදා අමරුත කුරා කන්නවාන තනෙග්ග එගොත දරසු ජෙහිම විසාර කාඩ ගොත කුම ස්පීකරන් දරසු ජෙහිම ක යකුන්න කුරාන හැම එබ්බස් ෆෑදා නිකුන්නානි ෆී තුනයි මිහුන් රුල යාස්ගෙන් ඉස්ලාහු වේ ෆහුරි මිහාස් නු බෑම කෂිගෙන් වේ ඒක සබබුන් කම එක හල කමෙක් කොක් ගෙන්න වාන රුල යාස්ක මිසාරක දීත් කොබුනානි දී සුන්නත අඛිලාෆ් කම කේති ඛුරාෆි කම කේ හයියත වති මි ගොත විස්නා දේනි ගොත විස්නා දී ගෙන් දෙන් ගබූල් කොෆියා කුරි දෙන්න කොෆියා දෙන් එමි හුනත් අයගේ උගෝ ලිපි ගෙන් දානි ඈ කලදිරිතේව උන් කලදිරිතේ ලකා බෙහෙගොතකුණෙන් නැන් ඇස්වේ කලදිරියා බෙහෙගොතුන් එබෙන් ඇස් ආ කලදිරියා කී ඒ ඒ හබ්තු සෞදා යම් කිනාරයිබුන් හදීස් පුරවෑ බෙන් එයා බෙහෙගොතුන් ඒ මරුෆියවා මුරිහා බයක ශිෆායික කලදිරි දෙන් ඒක බාවත්තන් ඒක තේලා ඒ ගොතන් එහදයි කොම්මියක සේක ශිෆාවේ හරිකට ෆෑදාවේ එකම කේ ශිෆා ලිබේනී ති එගේ මිහක බේනුම් කොෆියා නේගේ මිහක බේනුම් කොගෙන් එකම් කුරාන සරෙන්න ඕනා මිසාලක සම්සම් සම්සම බිකොතුන් හදිස් සුක්‍රයි සම්සම් ලිමා ශුරිබලා සම්සම් මේ එකම කට්ටකා ඒ බුවේෆි කොම්මේ කම කෆු දේන ඉච්චකේ එකම සම්සම් ෆෙනුගේ බරකාතෙන් ඒගේ හගීගතේ නේගේ මිහක බේගෙන් කම වානතේ නවානේ නහර මිල් ශ්‍රී ලංකාගේ මොලක ආෆරුන් එමිහුන් ආම කොම්මේ ෆාරක් වස්බකන් එන ගනි මදීනා ආම අන්න කුදින් ගෙන්න ෆෙන් හංකොළු ඒ සම්සම් ෆෙන් කම වාති ඒගෙන් ගොතේ වේතෝ කම වේතෝ එදෙන් බරකා තිරිච්ච එක කියා දෙමුනේ ආෆරුන් එමිහුනේ කොම් ෆරත වකන් මිනකි ෆරත වකන් නගාෆා දෙගදි කාෆරුන් එමිහුන කේ මිහුන කී කම කා දෙතරේගේ වෙසිති කාදර රංගලෝ බයෙන් නුන් දෙගේ මිහුන කොම් ෆෑදෙන් කුරාන මෙහර ඒගේ ذاتක අල්ලාහ් වෙසිච්ච අසරෙන්නේ ඉල්ලවෑ එන්නෝ adi behegga ege zaatuga shifa besni lavvafa adi zamzam fenege zaatuga mi allah ege shifa lavani adi ege asaru milavani ekamuga itiqada ekuga eti benun koffiya enen egen asare qur'an engamun kaldiriyes etiga hagigen engi pure allah rasul furihamen iman be pure benun koffiya egen e asar qur'an egen asar qur'an era enun asar qur'an Yeah. يا أيها يا أيها النبي جاهد الكفار والمنافقين واغلظ عليهم قرآن قال الله يا نبي يا كليفان كافرنا منافقنا جهاد كربار أديمون هر كري ودا نواش جهاد كران يوتي أنغا فيك تفسير علم مداروني كافرنا كندين منافقنا دلون මුනාෆිකුන්නා දුලුන් හොති හංගුරාම් කරවාංගා එංගම මිහුන්නා දුලුන්නේ බුනා ඇච්ච කී හොනසේ ඇත්තා දැන් මිහුන් දක්කා සුබහතක රද්දු දිනුමා නිකන්තන් ඒ දුලුගේ ජිහාද ඒ දුලුගේ ජිහාද ඈ හරාම් වාන හරාම් වානකේ හෙන්නුම අනිවිතායත්තු මුලි බේලුම හුරියාකමක් කුරවේවා ඒ මුස්ලිම් තනකොන්තු මුලි බෑරයගෙනවාන හගීගතුව එන්නුම අනිමි රසුල්ල සවා සුන්නන් දබහකොල්ලී ඒ ඒ කාලකම මුස්ලිමකොක් ගන්නවාන මුස්ලිමකොක් ගන්නවාන එක එපදකම රසුල්ල සම අමරු කුරබ්බා ෆෙක්කමෙන් ඒ නහම එගි හුරමියොම් මීහෙක් ගම මුස්ලිමෙක්කමක් දවවා කුරා මීහෙක් ගෙතුඹුලේ බේලුම එනු මිසාලකද්ද බුණ විදාන කාෆරුන් නම් ඒක දුමෙ දෙ විදාන මිසාලක එහෙම් බුණ විදාන එක මුස්ලිම කෙනෙක් හදාගන්නවා මුස්ලිම කෙනෙක් හදාන යාර එතන දෙහි දුමෙ තබෝ කරමා බෝ වේලුමා හන්දත්තන් හැම එතන කුර වේනනෝ garra più grande, come bagnato. Il rapporto fu andato con un sigaro eh, poi non lo portava. Il racconto, il racconto. අත්තයාතනු කිය මස්සලෙන්නේ මස්සලෙන්නේ හම එම ෆහුන් අත්තයාතු කියන් දිහරක කොෆ අත්තයාතු කිය මඩ කොලියස් මස්සලෙන්නේ හතර රකොතුන් හතර රකොතුන් අත්තයාතු කියස් මස්සලෙන්නේ එනම් මිසාලක ෆතිස් වේදානකම තංකොළ තංකොළගේ ඒකෝ තමස්සලෙන්නේ යක් ඒගේ ඉස්තියාර වෙන්නේ නෑ දැන් එම්මරංගල ගොත කි දෙර කොන් දෙර කොතුන් කුරුම් ඒ එම්මරංගල ගොත අත්තහියාතින් එදෙම දැල්ලා ඒ සබබකි ආරාම කොල්ල මං හයියතෝ යාර ඒ ගාරක් වෙන් ඒ බෝ අනිත්තලාල වෙන්න ඕනේ ඒ ගාර කොත වරංගල දෙරක් වෙත්තන් කොල දීව කොම් මීහව කියවගෙන කොෆියා යාර ඒ ගාරක් වෙ මීහ කොම මෙහෙම මෙහෙන් හදාලා කොල්ලියක සේරන් දමනවාද කරනවා අන කියාමුල් ලයිල් කියන්නේ අල්ලාහ්ගේ කුරිමතීක කොලන් හොරොන් ගිනවගුතු ගිනවගුතු කොලන් හොරොන් එම ඒ ගොතම් අම කොම්මේ රක්වතෙක් ගුල් හොල්ලාහාතු කියලා ගුල් හොල්ලාහාතු ගුල් හොල්ලාහාතු කියලා ඒ රක්වත්තන් අද ගින කුරමකුන් ඒ යකුන් මා බොඩ ෆෑදාන්නේ රේ අලුකමුගේ ඒ රේ අලුකම් කියන්නේ ගින ඒ කොලන් හොරමා එහෙම ගිනයිරු කොළන් හුන්නා තීවේ එම්මෙ රංගලවගෙන් වාගොතකී දෙරකොතුන් දෙරකොතුන් අත්තහියාතු කියාගෙන් දමනමාදු කරොන් ඒ වර බලිවානේ තීවේ ඒ අලොකන් මුරාලිකමයි වකුරජේ කන්නේව්‍ය හොරගෙන නවනකොග්ගෙන අලොකන් කුරජේනේ ගයාවේ හොරගෙන මියාගේ සීකුණි ගාෆිල් කොග්ගෙන් හොරගෙන නෝ මියාරෝ කන්නේක්කමයි කොලොකන් කුරානේ මුනාෆිකුන් කමක් ගුරවාන ගෝත فإذا قاموا إلى الصلاة قاموا كسالى එමෙහු නමාදත් එදවාරු කන්නේ කමුගය මෙහු නමාදත් එදවාන කන්නේ වෙගෙන් තිබේ හාලුගය එම්ම ඒ මුනාෆියුන්ගේ සිෆෙන් ඒ කන්නේ කමා එවුගා නමාද කුරුමකී එහෙන් අදි කුඩ කුඩ කොන්නේදි ජෙහෙරියස් මස්සරේනේ ඒ කුඩ කොන්නේදි ඒකමක ඒ තන්දොරු නේගේ වරන් නිදුන් ඒ මස්සලේ හිසාවදියාමයි මස්සලේ දැන් යා ඒනන් එගේ නී නිදි පිළවාන ගොයි එහෙච්චේ නිදි පිළවාන ගොයි දැන් නිදි පිළවන්ගේ බහරි දැන් බය බේ කලම් ෆොයිත්තා හොගලි වෑෆේ බහරි තම් බදල කුර්මා එකමක මිතාංග තම් බදල කුරීමා එබ ඒ හදීසා එබ ඛිලාෆුවේ ನಾನು ಕುರ್ದು ಹೋಸ್ ಮಿಸಾಲಕ ಹುತಬಾ ಕಿಯಾ ಗಡಿಗೆ ದಿಯಾಸಿಯ ತಂ ಬದಲ ಕೊಲ್ಲಾರ್ ಏ ಗೊತ್ತಂಗೆ ಬಹುರಿ ಇಲ್ಮೆರಿಂಗೆ ಫರಾತು ಆಸ್ಫಾ